හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ සූදානම් වෙන්නේ අපේ භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡාවට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි මුලින් මේ ලිඛිත ප්‍රශ්න සලකලා බලමු. කරු ස්වාමින් වහන්සේ මට සක්මන් කිරීමේදී වම් පය උරහිස දක්වා එකම දඬු රැහනක් වගේ දැනෙනවා. එමෙන්ම දකුණු අංශයෙන් එසේමය. වාඩි වී භාවනා කිරීමේදී ඉනෙන් ඉහළ කොටස තද ගතියක් දැනෙනවා. පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් පූර්වකෝ ඉල්ලා සිටිමි. සාමින් වහන්සේ වන්දනා කිරීමේදී මෛත්‍රී භාවනාව දෙවියන්ට පින් වීම පූර්ව කෘත්‍ය විය යුතුයි කළ යුතුද ස්වාමීන් වහන්සේ මෙම මෙම චෛත්‍යයට ස්තුති පූජා කිරීම එතරම් වැදගත් නොවන්නේද චෛත්‍යයට ස්තුති පූජා කිරීම එතරම් වැදගත් නොවන්නේද හොඳයි ඒ මුලින් අහලා තියෙන ප්‍රශ්න ගැන අපි සාකච්ඡා බලමු මුලින් අහලා තිනවා සක්මන් කිරීමේදී වම් පාදයේ උරීස දක්වා එකම දඩු රැහනක් වගේ දැනෙනවා කියලා ඇත්තටම ඒ සතිමත් වුණාම අපිට ටිකෙන් ටික ටිකෙන් ටික අපේ මේ ආධ්‍යාත්මික කයේ තියෙන ඒ ස්වභාව තමයි ඒ ස්වභාව ලක්ෂණ තමයි ඒ ප්‍රකට වෙන්න පටන් ගන්නේ. ඉතින් ඔය දැනෙන්නේ කයේ තියෙන එක්තරා ධාතු ස්වභාවයක්. අපි කියනවා තද ගතිය කියලා. ඒ මන්දෙන්නම් pāli භාෂාවෙන් කියනවා පඨවි කියලා. තද ගතිය. මේ කය හැදිලා තියෙන එක ධාතුවක් එමත් දැන්නම් මේ කය හැදිලා තියෙන එක මූල ධර්මයක් තමයි මේ තද ගතිය කියන එක. ඉතින් ඇත්තටම හොඳයි. සතිමත් වෙනවා කියන්නේ තමුන්ගේ ආධ්‍යාත්මයේම හිත පිහිටවා ගැනීමක්. එහෙම ආධ්‍යාත්මයේ හිත පිහිටවා ගත්තායින් පස්සේ අපිට ඒ ටිකෙන් ටික ටිකෙන් ටික තොරතුරු හෙලි වෙන්න පටන් ගන්න හැටි තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් මම ඒ යෝගාවචරයට කියනවා එහෙම ඒ තද ගතිය ආදී දැනෙනකොට ඒක තද ගතියක් විදිහට ඒක හඳුනා ගන්න. ඒක තද ගතියක් විදිහට හඳුනගෙන ඊට පස්සේ අපිට පුළුවන් නම් අර කලින් කලා වගේ සක්මනේ වම් පාය තියෙනකොට වම කියලා දැනගන්න දකුණු පාය තියෙනකොට දකුණ කියලා දැනගන්න එතකොට අපිට පුළුවන් ආපහු භාවනාව දිගටම කරගෙන යන්න. එහෙම අත්දැකීමක් ලැබුණාම ඒ දෙයට වැඩි වෙලාවක් කාලය බිඩංගු කරන්න යන්න එපා. ඒ දැනෙන දේ හඳුනා ගන්න. ඒක තව විදිහකින් කියනවා නම් ඔයත් අහලා තියෙනවා රූප කියලා කියනවා. ඒක රූප කොටාසයක්, තද ගතියක්. ඒ තද ගතිය හඳුනාගෙන ආපහු තමුන්ගේ ඒ සක්මනේ ඒ කර්මස්ථානයේට වම් පාය තියෙනකොට වමය දකුණු පාය තියෙනකොට දකුණේ කියලා දැනගන්න එහෙම දැනගන්නකොට මේ වගේ තව තව තව තව ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි තොරතුරු හෙළිවෙන්න පටන් ගන්නවා. ඊතුරු ඒ වාඩි වෙලා කරන භාවනාවෙත් ඒ විදිහටමයි විස්තර කරලා තියෙන්නේ ඉඩින් ඉහළ කොටස තද ගතියක් දැනෙනවා කියලා ඇත්තටම කියන්න තියෙන්නේ මේ ධාතු ස්වභාව. අපි හිතන් හිටියට මේ කය හැදිලා තියෙන්නේ අතපය වලින් හිස් අතපය කටබඩ කී කී අපි මේ කොටස් නම් කළාට මේක හැදිලා තියෙන්නේ ඒ රූප කියන ඒ ධර්මතාවයකින් රූප කොටස් වලින් ওই ටික ටික මතුවෙන්න පටන් ගන්නෙ ඒ රූප කොටස්. එහෙම තද ගතියක් මතුවෙනකොට අපිට පුළුවන් ඒක තද ගතියක් කියලා හඳුනගන්න. එහෙමත් දැන්නම් මට තද ගතියක් දැනෙනවා කියලා තමුන්ගේ සතිය ස්ථාවර කරගන්න පුළුවන්. මට දැන් මේ වෙලාවේ ශාරීරියේ තද ගතියක් දැනෙනවා. බොහොම කලබලයක් නැතුව විවේකීව නිශ්ශබ්දව අපිට ඒ දේ දෙස හිතින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ දේ දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ දේ අපිට හිතට පෙනෙන්න පටන් ගන්නවා. ඉතින් අර තවත් ඉදිරියට උපදේශයක් දෙනවා නම් කියන්න තියෙන්නේ ශරීර කොටස් ඒවට සම්බන්ධ කරන්නේ නැතුව ඒක පුළුවන් නම් තද ගතියක් විදිහට තද ගතිය හඳුනගන්න ඒක බොහොම වටිනවා. මම හිතන්නේ උපදේශ පැහැදිලි ඇති. ඒ දින උපදේශ වල යම් අපැහැදිලිකමක් තියෙනවනම් ඒ ලිඛිත ප්‍රශ්න ඉවරුනාම මම ඉල්ලා සිටිනෝ නැවත ඒ අපැහැදිලි තැන මගෙන් අහන්නේ කියලා. මෛත්‍රී භාවනාව දෙවියන්ට පින් දීම ආදී ඒ පූර්ව කෘත්‍ය ගැන කියනකොට පෞරාණික භාවනාවක් පෙන්නලා දෙනකොට මේ පෞරාණික ක්‍රමවල මේ යෝගාවචරයින්ට මතුවෙන්න පුළුවන් යම් යම් ප්‍රශ්න ගැටලු නිසා පූර්ව කෘත්‍යයක් හඳුන්වලා දීලා තිනවා අපේ පරණ පොත්වල ඒක ප්‍රයෝජනෙ සලකලා යොදාගත් අය කියලත් ගැටලුවක් වෙන්නේ නැහැ. එත්තිබ්බ පළියට කරන්න ඕන අය කියලත් නැහැ. සාමාන්‍යයෙන් ඒව තියෙන්නේ කවුරු හරි අනියත විදිහට බය වෙනවා නම් සමහරු ඉන්නවා එස් පියා ගන්න බයයි. සද්ද ඇහෙනවට බයයි. ඔය බොරුවට බය වෙනවා හොල්මන් අවතාර භාවනා කරනකොට භූතිය වෙනවා. ඉතින් එහෙම කල් තියලා බය වුණාම ඉතින් භූතිය වෙනවා තමයි. යන්තම් හුණික් එකට වෙන්නත් ඉදන්නේ භූතය තට්ටු කළා කියලා. ඉතින් අර ඒ නිසා ඉතින් කලින්ම කියනවා ආත්ම ආත්මය බුදුන්ට පූජා කරලා ධර්මයට පූජා කරලා දෙවියන්ට පින් දීලා ඒ ආරක්ෂක దేవතාවුන්ට ඉෂ්ට దేవතාවුන්ට පින් දීලා ඒ තමුන්ගේ ඒ හිතේ තව එහෙම දුර්වල තත්ත්ව තියෙනවා නම් ඒවා නැති කරගන්න ඒවා උපකාරී වෙනවා කියලා එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේකින් ප්‍රයෝජන ලැබෙනවායි කියලා හිතනවා නම් හිතට ශාන්තිය හිතට සතුටක් හිතට සාමයක් මේ දේ කළාම තමුන්ට භාවනාවට වාසියක් වෙනවා කියලා දැනෙනවන කලාය කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඉස්සර ඉස්කෝලේ කියලා දුන්න මේ යුද්ධෙට නීති නැහැ කියලා. යුද්ධ කරන්න ගියාම නීතියක් නැහැ. අතට හවුනේ ගලද ගලෙන් ගැහුවා. පොල්ලද පොල්ලින් ගෙවුවා පූර්ව කෘත්‍ය කළාම භාවනාවට හොඳ නම් කළාට කමන්නේ කරලා බලන්න පූර්ව කෘත්‍යයක් නැතු වුණත් ඔයත් අන්න පුළුවන් නම් කරගෙන යන්න බලෙන් ඒක කරන්න ඕනමයි කියලා මම කියන්න යන්නේ නැතුව කරන්න පුළුවන් නම් දිගටම කරගෙන යන්න කලහම් වාසියක් තියෙනවනම් කලයි කියලා වරද්දක් නෑ මට මේ අකුරු පැහැදිලි නොවීමක් තිබුණා. එහෙම පෙරපසු වීමක් ගැන කතා කරනවා නම් මෛත්‍රී භාවනාවෙලු සිද්ධ වෙන්නේ පින් සිද්ධ වෙන එකක්. එතකොට බුදුන් වැඳලා මෛත්‍රී භාවනාව කරලා අවසානයේ දෙවියන්ට පින් දෙන්න පුළුවන් නම් කාරණානුකූලව හොඳයි කියලා කියන්න පුළුවන් මොකද හේතුව එතකොට පින්කම කරලා අවසానයි. එතකොට පිනෙන් ආඩ්‍යයි. එතකොට ඒ සියලුම පින් දෙවියන්ට අපිට අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට දෙවියෝ ගොඩක් ඇත්තටම කියනවා ඒ තමුන් එහෙම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරනවනම් දෙවිවරු හරියට මේ අම්මා කෙනෙක් තමුන්ගේ ළමයෙක්ව ආරක්ෂා කරගන්නවා වගේ ආරක්ෂා කරගන්නවායි කියලා. ඉතින් එහෙම බලනකොට දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම අපචායන නෙමෙයිම ගන්නද. ඒ අනුමෝදනා කුසලයේ පවා සිද්ධ වෙනවා. ඊට පස්සේ චෛත්‍යයේ ස්තුති පූජා කිරීම ඒ චෛත්‍ය ආදී ස්තුති පූජා කිරීමත් ඉස්සර ඉඳලා අපේ ඔය පරණ පොත්වල ඇවිල්ලා තියෙනවා ස්තුති පූජාව කපුරු පූජාව මෙහිමයි කොටින්ම ගත්තොත් බුදුන්ට බුදු පූජා පවත්වනවා කියන එක හැම අතින්ම යහපතක්. තවුන් සතුව තියෙන්නේ ඇල්ලතර කෝපයක් නම් ඇල්ලතර කෝපයක් හෝ බුදුන් වෙනුවෙන් පූජා කරන්න පුළුවන් නම් ඒක බොහොම අනර්ග කුසලයක් කියලා පොදුවේ මතක් කරලා දෙන්න පුළුවන්. මොකද අපි චෛත්‍යයකට පූජා කළත් ඒවත් දැන් නම් බෝගහකට පූජා කළත් මේවායේ අර්ථය මතුවලා එන්නේ ඇත්තටම බුදුරජාන් වහන්සේ අදහස් කළේ ඒ බෝධිය චෛත්‍ය ආදීන් බුදුන්ගේ නියෝජනය. මෙතන කතා වෙන්නේ බුදුන් ගැන. නිකම්ම නිකං චෛත්‍යයක් නෙමෙයි. බෝධියකින් කතා වෙන්නේ නිකම්ම නිකං බෝගහක් නෙමෙයි බුදුහාඳුරු කිව්වේ බෝගහ කිටවන්න කියලා බුදුන් වෙනුවෙන්. බෝගහ දැක්කහම අපල දුර වෙන්න, රස්සා හරියන්න, එක එක දේවල් මතක් වෙන්නේ නැතුව බෝගහ දැක්කහම බෞද්ධයෙන්ට බුදුරජාණන් වහන්සේව සිහිවෙන්න ඕන. චෛත්‍යයන් දැක්කහම බුදුරජාණන් වහන්සේව සිහිවෙන්න ඕන. ඉතින් මේ පූජා කර්මවල මේ පින් ආදිය තියෙනවා. මම අමතරව තව කතාවක් මතක් කරන්නම්. අපි ඇත්තටම භාවනා වැඩසටහනේ මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය එක් දින වැඩසටහනක අපි මතු කරගන්න බලනවා. ඒ සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න භාවනා වැඩසටහනකට සම්බන්ධ කරගන්නව අඩුයි. මොකද හේතුව අර අහන් ඉන්න ගොඩක් පිරිස දැන් භාවනා මනස්කාර මේ தත්ත්වෙ ඉන්නේ. එකපාරටම බෝධි පූජා ගැන කතා කරන්න ගියාම ඉතින් හරි ඒගොල්ලෝ හරි සතුටුයි. මොකද භාවනා කරනවා කියන එක හරි අමාරු දෙයක්. බෝධි පූජා දිනකට වඩා ගොඩක් අමාරුයි. ඒකින්ද අපි බෝධි පූජා තියෙන ඒවා ඉතින් ගියාම ඒ දෙවියන් දෙපින්දී ඔක්කොම වැදගත් ප්‍රශ්න අපි අලුතෙන් තව යමක් උගන්වනව නම් ඔය ඇත්තන්ට කියන්න තියෙන්නේ අපි පුළුවන් තරම් මේ ධර්මයේ ඉදිරියට යන්න අපි කරන භාවනාවක ප්‍රායෝගික පැත්ත මම භාවනා කළේ මෙහිමයි මට භාවනා කරද්දී දැනුනේ මෙහිමයි ජනාදී වශයෙන් අපි ප්‍රායෝගික පැත්ත සාකච්ඡා කරගන්න පුළුවන් නම් ටික ටික මේක හැමෝටම උදව්වක් උපකාරයක් වෙනවා. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. අඩු නාවේ ඒකයි මම ඔය ගැටලුවට ඒ ප්‍රශ්නවල ගැටලුවක් නේ මං කිව්වේ අර අපේ වාතාවරණෙත් එක්ක ඇත්තටම බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවා ගන්න ඕන. බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්නම් වැඩි කාලයක් භාවනාවක් කරගෙන ඉදිරියට යන්න බෑ. මොකද බොහොම අධික ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ශ්‍රද්ධාව, ශ්‍රද්ධා බල ආදී වශයෙන් පෙන්නනවා. එතකොට ඔය මල් පහන් පූජා කිරීමෙන් ඇතිවෙන ශ්‍රද්ධාවත් මේ දෙයට උදව් වෙනවා උපකාරී වෙනවා ඒ ශ්‍රද්ධාව වැඩෙන ක්‍රම අහක දෙමිල්ලක් පින අහක දෙමිල්ලක් බුද්ධ ශාසනය කියවෙන්නේ භික්ෂුන් වහන්සේලාටත් කියන්නේ පින උපකාරක දෙයක් පින් කරන්නේ කියලා මහාන වුණත් පින් කරන්න ඒක වටිනවා අවසරයි ස්වාමින් වහන්සේ සක්මනේදී දකුණු පාදයේ තියෙන විට පාදයේ මට වචන පැහැදිලි නෑ හන්දිය පිට නැමී වල්ලු කරෙන් ඉදිරියට නැමී පාදයේ එසවීම හා යැවීම තැබීම ඒ සියල්ල එකවර දැනේ. එකලෙසම පාද තද තද වීම සිදුවීම දැනේ. විලුඹ පැත්තෙන් පොළොවට බර වීම දැනේ. වාඩි වී භාවනා කිරීමේදී මුලින්ම භාවනා ගොරෝසුවට දැනී ක්‍රමයෙන් අඩු වෙමින් සංසිඳී දැනට භාවනා කිරීමේදී ආස්වාසේ හා ප්‍රාස්වාසේ කිසිම දෙයක් නොදැනේ. මේකෙත් අර කලින් කිව්වා වගේ මයි කියන්න තියෙන්නේ මේ යෝගාවචරයාට පඤ්ඤප්ති ධර්මානුකූලව කියනවනේ මේ මුළු සංසිද්ධියම වැටහෙන ස්වභාවයක් තමයි සටහන් කරලා තියෙන්නේ. එසවීම යැවීම තැබීම සියල්ලම එකවරම දැනෙනවා කියලා මුළු චිත්‍රයම එක සැරේ පේන්න පටන් ගන්න තියෙනවා. ඉතින් කලබල නොකර ඒක දිහා බලන්න. ඒ කියන්නේ ඒ දැනෙනදී ඒ කියන්නේ ගමනට හිත පිහිටියා කියන එක තව විදිහකින් කියනවා නම් යනකොට යන බව දැනගත්තා කියන එක තමයි මේ කියවෙන්නේ. සතිය පිහිටියා. දැන් සතිය පිහිටියාම සිද්ධ වෙන දේ තමයි වර්තමානයේ තියෙන දේවල් ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. එතකොට තව හොඳට ලං වෙලා බලන්න, තව අවධානයෙන් බලන්න, තව මොනවද දැනෙන්නේ? තවත් උදාහරණයක් කියනවනම් මේ වම් පායේ දකුණු පායේ අතර මොනවද වෙනස්කම්? මේ වම් පාය තියෙනකොට කොහොමද දැනෙන්නේ? දකුණු පාය තියෙනකොට කොහොමද දැනෙන්නේ? වම් පාය තියෙනකොට දැනෙන වෙනස්කම් මොනවද? දකුණු පාය තියෙනකොට දැනෙන වෙනස්කම් මොනවද? වම් පායයි දකුණු පායයි අපිට වින් කරගලා වින් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වෙනස්කම් නිසානේ කියලා තව තව ටික ටික ඒ තොරතුරු වලට මතුවෙන්න දෙන්න තව තව ඒ තොරතුරු බලන්න තොරතුරු හැකියතාක් ඉගතු කරන්න ඒක බොහොම වටිනවා. ලියලා තියෙන විදිහට වෙන වැරද්දක් මට පේන්නේ නැහැ. වාඩි වී භාවනා කිරීමේදී මුලින්ම භාවනාව ගොරසුරුදෙනි ක්‍රමයෙන් අඩුවීමේ සංසිද්ධිය දැනට භාවනා කිරීමේදී ආස්වාද ප්‍රසාද කිසිම දෙයක් නොදැනී බොහොම හොඳයි. මේ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. ඒ මේකේ කියවෙන්නේ මූල කර්මස්ථාන විදිහට යෝගාවචරය වඩලා තියෙන ආනාපාන සති ආනාපාන සතිය කියන්නේ ගෙවෙන දෙයක්, ඒ අරමුණත් ගිවන් වෙන දෙයක් ටික ටික අඩු වෙවි අඩු වෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි සියුම් වෙවි යන දෙයක් ආස්වාස ප්‍රාස්වාසයේ කිසිම දෙයක් නොදැනී සියුම් වුණාට පස්සේ ආපහු ආස්වාස ප්‍රාස්වාස බලන්න කියලා රළු ගොරෝසුව මේක ආපහු ඇදලා ගන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ සමහරු ආස්වාද ප්‍රාස්වාස සංසිඳනට පස්සේ හයියෙන් හුස්ම ගන්නවා ආපහු භාවනාව පටන් ගන්න කියලා මොකද ආස්වාද ප්‍රාස්වාස නැතුව දැන්ට භාවනාව කරගෙන යන්න බෑ කියලා තමයි ඒ ඇතු හිතන්නේ ඊට පස්සේ ආපහු අර කබරේ අපි මිනවා වගේ සූස් කරලා ඇදලා ගන්නවා ඉතින් ආයේ මුලින් ඉඳලා උඩට ගන්නවා පල්ලෙහාට දානවා උඩට ගන්නවා පල්ලෙහාට දානවා වගේ කියනවා වැඩි කල් යන්නේ ආපහු ඕක නොදෙනියා නොදෙනී ගියට පස්සේ ඉතින් ආයෙ ඇදලා ගන්නවා සූස් ගහලා ඌව කිවර වෙන්නේ සංසාරේ වගේ. සාරාසංග කල්පලක්ෂයක් කරත් ඌ ඇදලා ගත්තොත් එනවම තමයි. ඉතින් ඒකින්ද මේක සිවුම් වුණා නම් ඔයත්තන්ට පුළුවන් මෙහෙම දෙයක් ඉගෙන ගන්න. මේ ආනාපාන සතිය තිබෙද්දී මම යම් සතියක් පැවැත්තුවා. කොහොමද සතිය පැවැත්තුවේ? උඩට අපි කෙටියෙන් කියමු උඩට ගන්න හුස්ම රැල්ල උඩට ගන්න හුස්ම රැල්ලක් විදිහට සතිමත් වුණා. පල්ලෙහාට දාන හුස්ම රැල්ල පල්ලෙහාට දාන හුස්ම රැල්ලක් විදිහට සතිමත් වුණා. ඒක හඳුනාගත්තා. දැන් ඒක සංසිඳිලා තියෙනවා. ඒක සංසිඳුණට සතියට කිසිම හානියක් වෙලා නැහැ. හොඳට බලන්න සතිය නැති වුණාද කියලා. සතිය එහෙම්මමයි. මේ ආස්වාස ප්‍රාස්වාසයේ හඳුනගත්ත සතිය එහෙමම තියෙනවා. එතකොට මෙතෙන්දී ඔයත්තන්ට ඉගෙන ගන්න පුළුවන් භාවනා අරමුණක් නැති වුණත් දෙත් භාවනා කරන්න පුළුවන්. ඔය පාරේ කොල්ලෝ බයිසිකල් පදින්දී උමුලින් පැඩල් කරනවා කියලා අර පැඩල් එකේ නැගලා යනවා. ඊට පස්සේ බයිසිකලේ පොල් උඩින් කකුල දාගෙන යනවා. ඊට පස්සේ යන්තම් සීට් එකේ නැගලා යනවා. ටික කාලයක් යනකොට බයිසිකලේ හැන්ඩල් එක අතහැරලාම යනවා. ඒ වගේ තමයි මේක. මේ බයිසිකලේ හැන්ඩල් එක අතහැරලා යනවා වගේ වැඩක් තියෙන්නේ. දැන් ආනාපාන සතියනේ මූල කර්මස්ථානේ නේ මූල කර්මස්ථානේ නැති විලා තියෙන වෙලාවේදී අපි ඉගෙනගත් සතිය පුහුණු කරගත් සතිය දැන් තියෙනවා. අන්න ඒ සතිමත් භවයේ ඉන්න තමුන්ට හොඳටම විශ්වාසයි දැන් ආනාපාන සතියනේ නමුත් සතිය තියෙනවා අන්න ඒ සතිමත් බව වඩන්න. සැක කරන්නේ නැතුව හිත වික්ෂිප්ත කරගන්න නැතුව හිත දෙක එක සිතිවිලි ඇහිලා සැක කරන්න පුළුවන්. මේක හරියයිද දන්නේ නැහැ. හරි මේ කියලා එහෙම සැක සංකා ඇති කරගන්න නැතුව සතිමත් භවයේම හිත පවත්වන්න තවත් උදා තවත් උපදේශක් දෙනවා නම් අපිට පුළුවන් මොකුත් නොහිතා ඉන්න තව විදිහකට කියනවා නම් චේතනා පහල කරන්නයි කියන්නේ. අපි ওই තොර තෝංචියක් නැතුව හිතින් හිතන්නේ. ওই හිතින් හිතන ගතිය ගොඩක් බාධායි භාවනාවට. අපිට පුළුවන් චේතනාවක් නැතුව තමුන් තමුන්ගේ මෙහෙවීමක් නැතුව මොකද්ද පෙනෙන්නේ කියලා තමුන්ගේ මේ කය දෙසම බලාගෙන ඉන්නේ. ඒවත් දැන්නම් ඒ සතිය, ඒ සතිමත් භාවයේ දීර්ඝ කරන්න. එහෙමත් නැත්නම් සතිමත් භාවයේ අකණ්ඩ කරන්න ඔයත් අන්න පුළුවන්. එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු සතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය සයන් හස භාවනාවේදී මගේ මගේ වැටෙන්නේ මගේ කිසි පරියන්ක භාවනා වේදන විට මට අම්මාගේ ශරීරයේ ඇටසැකිල්ල මට පෙනේ. මට එය දිය බලා සිටියේදී බලා සිටි පැය භාගයක් විතර පැය භාගයක් විතර පැහැදිලි කර දෙනමින් ස්වාමීන් හොඳයි. මේවට එච්චර හිත යොමු කරන්න යන්න එපා. මේවා ඒ කියන්නේ අපි කියලා දෙන භාවනාවල් වලට අදාළත් නැහැ. මේකේ තියලා තියෙන විදිහට මවගේ ශරීරයේ ඇටසැකිල්ල මට පෙනේ කියලා කොහොම නමුත් අපි එහෙම ඇටසැකිලි භාවනා මේ බන්තිය කරන්නේ අපිට අපිට පුළුවන් මූලික උපදේශයක් විදිහට අර මූලික උපදේශ පන්ති මතක් කරලා දෙන්න හොඳට වාඩි වෙලා තවුන් ඉරියව්වට හිත ගන්න. ඉරියව්වට හිත ගත්තට පස්සේ මේක හරි සනීපයි. මේ නිකන් අපි ඔය ඕපදූප හිත හිත රූප බල බල ශබ්දාහ ටීවී බල බල ඉන්නවට වඩා මේකෙත් තියෙන ජොලියක්. දැන් ටීවී බලන එක මනේ අඳුරන්නේ මේකෙත් තියෙන එක. දැන් නම් ওই මහාන වෙලා කැලෑවල් වල ඉන්නේ නෑ මදුරු කකා. <laughs> ඒකින්ද හොඳට වාඩි වෙලා මේ කයට හිත ගන්න ගත්තාම tamunටම තේරෙනවා මේ කය ඉරියව්වත් එක්ක මුළු කයම වැටෙන්න පටන් ගන්නවා හිතට. මෙන්න මේ දේට සතිමත් වෙන්න. තව විදිහින් කියනවා නම් අර මූලික උපදෙස් වල තිබ්බා වගේ tamunට හොඳටම තේරෙනවා ඉඳන් ඉන්නකොට මම දැන් ඉඳගෙනයි ඉන්නේ. ඒ බව දැන් මම දන්නවා. ඒ කියන්නේ මේ කයේ සතිය පිහිටෙනවා. අන්න ඒ ස්වභාවයත් එක්ක විනාඩියක් විනාඩි දෙකක් විනාඩි තුනක් යනාදී වශයෙන් සතිය ටික ටික හුරුකම් මගේ මූලික වශයෙන් ඒ ඒ දේ පැහැදිලි කළේ එහෙම අපි මේ භාවනාවට සටහනේ ඉස්සරහින් තියාගෙන තියෙන්නේ සතිය සතිය හුරු කිරීම ඒක ඕනෑම භාවනාවකට වැදගත් වෙනවා ඉතින් මම කැමති ඒ උපදේශයෙන් මේ ප්‍රශ්නය ප්‍රශ්නෙන් ඉවත් වෙන්න. ප්‍රශ්නයක් කාලා තිනවා නිදාගෙන බණ ඇසීම වන්දනා කිරීම සුදුසු නැද්ද කියලා. ඉතින් කමන්නේ අංශභාගය දිලා. මොනවා හරි කොර වෙලා ඉන්නවනම් ඉතින් ඉතින් බුදියෙක් නක්කවන්නේ මේක අපේ ලොකු සයින්හතේ කියනවා පූස මෙටියෙක් වුණත් කමන්නේලු මී වලනවන වැඩේ සිද්ධ වෙනවන නිදාගෙන බඩ ඇව්වක් කවන්නේ ඔළුවෙන් දෙකක් කවන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම අපහසුතාවයක් නැන්නා. අපහසු ඒ කියන්නේ අපි ශික්ෂාපදවල පෙන්වන්නේ අගිලන් බව. ඒ කියන්නේ ගිලන් නැති බව. ගිලන් බවක් නැතුව කම්මැලි කමට බුදිගෙන බනහනකොට සමහර විට ධර්ම ගෞරවයක් සිද්ධ වෙන්න පුළුවන්. ගොඩක් කියලාවට මාත් කරනවා ඒක. මේ කොහොම නමුත් මේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ධර්මයට කරන ගෞරවයක් පණ තියනවන යන්තම් පුටුවක වාඩි වෙමු. මේ <laughs> ඒ ටිකක් වීරිය තියෙන්න ඕන. දැන් අපි මේ උත්සාහ කරන්නේ කොහොම හරි මතුමත්තේ නිවන් දැකලා මේ සසර දුක අවසන් කරගන්න බනහන්නත් කෙලින් කටියක ඉන්න. පුළුවන්කම තිබෙද්දි ඉන්නේ නැත්නම් ඉතින් ටිකක් හරි ගොයෝ. හොඳයි. තව මොනවා හරි තියනවද? මේ භාවනා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ගන්න ගැටලු. මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න ඉච්චරයි. භාවනා කරපු විදිය සම්බන්ධයෙන් කරගෙන යද්දී ඇතිවෙච්ච ගැටලු සම්බන්ධයෙන් දැන් නම් භාවනා ක්‍රමයේ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැන් නම් ඔක්කොම රහත් වුණාද පොඩ්ඩට? කියන්නේ දැන් මට තේරෙන්න ඔය කියන විදිහට මෙහෙම ඇවිල්ලා කොහොම යූ ටර්න් එක මෙහෙම මෙහෙම හැරෙනවා. ඉතින් මෙහෙමයි. ඕකේදී සමහර විට නවතින්න හිතෙන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ සතිය කැඩේ කියලාද දැන් නම් මොකද්ද හේතුව එහෙම කරන්න? ගැටලුවක් නැහැ. එහෙනම් ඒකත් කරලා බලන්න. සාමාන්‍යයෙන් සක්මනක අවසානයේ නැවතුනහම අර සතිමත් භාවයට පොඩි අභියෝගයක් එල්ල වෙනවා. ඒක යෝගාවචරය ලොකු පාඩමක්. සාමාන්‍ය ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දැන් මෙච්චර වෙලාව මම දකුණේ සිහිය පිටවගෙන ආව. දැන් එක පාඩම නැවතුණා. නැවතුණාට පස්සේ හරියන්නේ අර ආනාපාන සතිය නැති වෙලා ගියා වගේ. හැබැයි සතිය නම් තියෙනවා. ඒ සතිමත් භාවයෙන් හැරෙන්න පුළුවන්. ඒ පාඩම ඉගෙන ගන්න පුළුවන් ඒ පාඩම ඉගෙන ගත්තට පස්සේ සක්මන පුරාවටම සාමාන්‍ය සක්මනේ සතියක් බොහෝ විට පළපුරුදු නැති කෙනෙකුට නම් විටින් විට හිත පිට යාම් ආදි සිද්ධ වෙන්න පුළුවන් ඒත් බොහෝ විට සක්මනේ කෙරවලදී ඒ ඉන අවස්ථාවේදී පොඩි වාසියක් අරගන්නවා ඉතින් අර ඒ සතිය කැඩෙන්නේ නැතු වෙන්න ඒ සක්මනේ අගදී සතිය පැවැත්වීම සිහියෙන් හැරීම කියන දෙක ඉගෙන ගන්න පුළුවන් අර විදිහට කළාම දෙවිදිහටම කරලා බලන්න අපි කොහොම නමුත් භාවනා උපක්‍රම වලින් ඉගෙන ගන්න වෙන්නේ සතිය. ඒ කියන්නේ මේ ලෝකෙ ඔක්කොම අනිත්‍යයි නේද? ඔක්කොම වෙනස් වෙනවා. ඒ දේ ටික ටික මේ අස්සෙදි අපිට පාඩම කියලා දෙනවා. ඉතින් ඒ දේවලුත් අපිට ඒ ඒ භාවනා සංදිවලදී ඒ භාවනා එන හිටන තැන්වලදී යම් යම් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. බලන්න තමුන්ට පුළුවන් නම් අර විදිහට අඛණ්ඩව සතිය පවත්වාගෙන යන්න ඒකෙන් ගැටලුවක් වෙන්නේ නැත්නම් ඒකත් කරලා බලන්න. හොඳයි. Thank you. මට පැහැදිලි නෑ. ආයි පොඩ්ඩක් අහන්න. ගැටලුවක් නැහැ. දැන් අපි වම දකුණ කියලා සක්මන් කළා කියමුකෝ. නවතිනකොට දැනගන්න ඔන්න දැම්මම නැවතුණා. දැන් අපි වාහනයකට යනකොට වාහනේ යනකොට දන්නව යනවා කියලා. වාහනේ නවත්තපු ගමන් දන්නව දෙන්නේ නැත්තව කියලා. එතකොට ප්‍රශ්නයක් නෑ. වාහනේ හරවනකොට දන්නව නම් දැන් මේ හරවනවා කියලා දැන් හරි. තැන් තුනේම සතිය පිහිටලා තියෙනවා ගැටලුවක් නෑ. ගැටලුවක් නැහැ. ඒ තැන් තුනේදීම සතිය පිහිටවා ගන්න යනකොට යන බව වම දකුණින් තහවුරු වෙනවා. එතකොට නැවතුනහම දැන් මම නැවතිලා ඉන්නේ. හැරෙනකොට ඔන්න දැන් මං හැරෙනවා කියලා දැනගන්න පුළුවන්. හොඳයි. අපි ඔක්කොටම හෙන්න ගැටලුවන්නේ එකම පිරිසනේ ගැටලුවන්නේ. ඔව් මේ මහත්මයා අහන ප්‍රශ්නේ මම කලින් මම මීට කලින් භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙනවා. එහි කරන්නේ ආනාපාන සති භාවනාව ඊට පස්සේ විපස්සනා භාවනාවක් කියලා දෙනවා කියලා කියනවා. අපි මුලින්ම මේ භාවනා වැඩසටහනේදී මුලින්ම හුරු කරගන්නේ මොකක්වත් නෙමෙයි සති. සතිපට්ඨානෙටත් කලින් සතිය. මුලින්ම සතිය හඳුන්වලා දෙනවා මොකද්ද මේ සතිමත් වෙනවයි කියලා කියන්නේ. අපි ඊට වඩා වැඩි දේවල් එච්චර කතා බස් කරන්න යන්නේ නෑ. ඒ කියන්නේ මේ මේ භාවනා පන්තියක අපි සාමාන්‍ය මුල් තැන දෙන්නේ සතියට. ඒ කියන්නේ ඔය තව සමහර ලාවට භාවනා පන්තිවල අපි ධර්ම ප්‍රශ්න කතා කරනවා ලොකු දහම් කොටස් සාකච්ඡා කරනවා ඒව ඇත්තටම මහත්මයා අපේ මේ ඉසට උඩින් යන ඒවා ඒ කියන්නේ ඇත්ත කතාව අපිට තේරෙන්නේ නැහැ නමුත් අපි සුතමේ ඥානයක් ගන්න හදනවා ඒකෙන් වෙන්නේ තීර ටිකක් අවුල් වෙලා යන එක මොකද මේවා හරි සියුම් ගැඹුරු ධර්ම නමුත් ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒව තමුන්ටම අධික ගන්න පුළුවන් මේ සතිය හුරු. වර්තමාන මොහොතට සතිමත් වෙනවා කියන්නේ මොකද්ද? අන්න එහෙම සතිමත් වුණා බුදුහම දේශනා කරනවා සතිච කොරා භික්කවේ සබ්බත්තිකම් වදන්. මහණෙනි මම සතිය සියල්ල කොට වදාරමි කියලා. ඒ සතිය ඔය ඇත්තන්ට උපකාර වෙනවා මේ මත්ෙහි ධර්මයේ ඇත්ත ඇති සැටි දකින්නට. ඒක නිසා අපි ඒ නිසා අපි භාවනා වැඩසටහනක එහෙම නැත්නම් අපි මෙහෙවන භාවනා වැඩසටහනක මුලින්ම කරන්නේ යෝගාවචරයෙන්ට හොඳට කියලා දෙනවා සතිය. මොන භාවනා අධ්‍යක්ීම අපි ලොකු සන්නාසි කියනවා බුදු වුණත් වැඩක් නැහැලු සතිය නැන්න. ඉතින් මොන මොන භාවනා අධ්‍යක්ීම වර්තා කළා කියනවා තමුසේ ඒක දන්නවද කියලා අහනවා. ඒ විලාවේ සිද්ධිය වෙන බව දැනගෙන හිටියද නැද්ද? දන්නේ නැනේ බුදු වුණා කිව්වක් ගණන් ගන්න. ඒ තරම් වටිනවා සතිමත් වීම කියන එක. මොකද අපි අවබෝධය මුල් කරගෙන තමයි මේ කවුද කාගේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඒ අවබෝධය මුල් කරගෙන යන ගමන. ඒ සැක තියාගෙන සද්ධාවෙන් විශ්වාස කරගෙන යන එක නෙමෙයි දෙක දෙක දෙන දෙන යාමක් තියෙන්නේ. දෙක දෙක දෙන දෙන මේ ධර්ම ඉදිරියට යන්න නම් යෝගාවචරය මුලින්ම පුරුදු වෙන්න ඕන සතිය. ඒ නිසා අපි මේ භාවන මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් මේ භාවනා වැඩසටහනේ අපි මුල් තැන දෙන්නේ සතියට කියන එක දක්වලා. එහෙම ඔව් මෙහෙමයි ඒ කියන්නේ අපි කියා දෙන එක ක්‍රමයක් තියෙනවා එතකොට මහත්යා වෙනත් භාවනා ක්‍රමයක් උත්ෙන් කරනවා කියලා කියනවා ඒක සමානයි කියලා කියන මම ඒ ක්‍රමයේ දන්නේ නැතිද සමාන අසමාන භාවයේ හොයන්න බෑ. අනික මහත්ය මේ භාවනා ක්‍රමයේ අඳුරනවද කියලා අඳුරන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් මහත්ය සමානයි කියන්නේ මුල ලක්ෂණ වලින්ද කියන්නේ මේ හොයන්නත් බෑ කියන්නේ උත්සාහ කරන්න හැම දෙයක්ම ධර්මයේ සතියට මුල් තැන දෙන්නේ. සතියට මුල් තැන දුන්නාට පස්සේ ප්‍රශ්න විසඳෙනවා. මොකද ධර්මයේ නෙමෙයි දෝෂේ තියෙන්නේ පිළිපදින කෙනාගේ. දැන් අර කියනවා දැන් අර සමානයි කිව්වට හොයන්න බෑ. දැන් ලුන් තියනවා අය කියනවා. උල් දත් තියනවා අය කියනවා. කකුල් හතරක් තියනවා අය කියලා කියනවා. වලිගයක් තියනවා අය කියලා කියනවා. දැන් මේ ටික සිංහයටත් තියෙනවා වෙනසක් තුනක් තියෙනවා. ඉතින් එහෙම වුණාම කොහොමද හරියටම හොයාගන්නේ ලක්ෂණ වලින් හොයන්න බෑ. අපි පුරුදු වෙමු. පුරුදු පුහුණු වෙමු. පුරුදු පුහුණු වෙලා එහෙම තීන්දුව తీරන ගමු මොකද මට මේ ඒ භාවනා ක්‍රමේ මම දන්නෙත් නැහැ අනික එහෙම තව භාවනා ක්‍රමයක් ගැන මට කිව්වා කියලා මම එහෙම ප්‍රසිද්ධියක භාවනා ක්‍රම විවිචනය කරන්න කැමතිද මොකද කතා කරනකොට විවිචනය වෙනවා විවිචනය වෙනවා කියන්නේ මේ කාටවත් බනිනවා එහෙම නෙමෙයි දැන් කොස් ගහ ගැන කතා කරන්න බෑනේ තනිකරම අනිත් ගස් ගැන කතා කරන්න නේතු මුළු ලෝකෙටම තියෙන කොස් ගහ නම් ඒ අඳුරන්නේ කොස් ගහන්න ඊට පස්සේ කියන්න වෙනවා මේ කොස් මේ වගේ දිල් මේ වගේ පොල් මේ වගේ කියලා කතා කරන්න ගියහම සමහර විට විවේචනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද අපි මේ වැඩසටහනේ කරන්නේ සතිමත් භාවයේම උද්ද කරන්නේ. හොඳයි වෙන ප්‍රශ්න තියෙනවද? මම ඔයත්තන්ට යෝජනාවක් කරන්න හිටියා. සමහර විට ඔය ඇතු නිවිස්සලත් බණ භාවනා කරනවා ඇති. ඔය ඇත්තන්ට පුළුවන් නම් පුළුවන් නම් ඒක මගේ යෝජනාව පොඩි පොතක් තියාගෙන ඒක ලියන්න කමටහන් පොත කියලා. කමටහන් පොත කියලා ලියලා තමුන් භාවනා කරන හැටි මම පරියංක භාවනාව කළේ මෙන්න මේ විදිහට මට දැනුනේ මෙන්න මේ දේවල්. බොහොම සරලයි. කරපු කරපු විදිහ දැනෙච්ච දේ. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තා. එහෙම ඉඳද්දි මට ආනාපාන සතිය තේරුණා. ආනාපාන සතිය තේරුණාම මම ඒක දිහා බැලුවා. මොන හරි තේරුණොත් එහෙම බලද්දි මට මෙහෙම තේරුණා කියලා බොහොම කෙටියෙන් පිටු ගණන් නෙමෙයි tamunට හොඳටම ආස හිතෙච්ච තමුන්ගේ හිත හිතට අල්ලපු එක පරියංක භාවනාවක් ගැන ඒ පොතේ ලියන්න. ඒ පොතේ ලියලා ඔයත්තන්ට පුළුවන් නම් ඊළඟ භාවනා වැඩසටහනට එද්දී අරන් ඇවිල්ලා මට දෙන්න. මට දුන්නාම ඒකේ යම් දෝෂයක් තියෙනවා නම් මට පුළුවන් පොඩි සලකුණක් ඒ බන්දන්න විස්තරයක් ඒක යටින් ලියලා තියන්න. එතකොට ඔය ඇත්තන්ට ඒක ගොඩක් ಉಪකාරී වෙනවා කරන භාවනාව නිවැරදි කරගන්නත් ඇත්තටම කොහොමද tamun අත්දකපු දේ ඔය ඇත්තෝ නිශ්ශබ්දව හිටියට භාවනා කරද්දී ඔය ඇත්තෝ ගොඩක් දේවල් අත්දකින්නේ නැති ගොඩක් තොරතුරු තියෙනවා කියන්නේ ඒක සමහරුන්ට කියාගන්න පවා තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම අපේ ලොකු සයින්නාසය කියන්නේ ඒක මේ භාවනා ගුරුවරයාගේ වැරැද්දක් කියලා. යෝගාවචරයාගේ වැරැද්දක් නෙමෙයි. ඉතින් කොහොම නමුත් ඒවා ඔය ඇත්තන්ට පුළුවන් නම් එක පරියන්කක විස්තරයක් මම භාවනා කළේ මෙහෙම මට මෙහෙම දෙයක් දැනුණා. භාවනා කරපු ක්‍රමී පැහැදිලිව ලියන්න මොනවා හරි දැනුණා නම් ඒක පැහැදිලිව ලියන්න ලියලා පුළුවන් නම් ඊළඟ වැඩසටහනට එනකොට අරගෙන ඉන්න. එතකොට ඒකේ යම් දෝෂයක් තියෙනවා නම් මට විවේක තියෙන වෙලාවේ මම ඒක සකස් කරලා ඔයත්තන්ගේ අතටපත් කරන්න මං හිතෙනවා ඒක ඔයත්තන්ට ලොකු උපකාරයක් ශක්තියක් වේවි කියලා. හොඳයි වෙන දහම් ගැටලු දෙන්නම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරමු. මම තුන වෙනකොට ආපහු වඩිනවා ධර්ම දේශනාවට. එතකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. එකමාරට සක්මන් භාවනාව තියෙනවා. මේ උරලෝසි හැටියට දැන් 1:10යි. ඔයත්තන්ට පුළුවන් ඒ සක්මන් භාවනාවම මෙතෙන් පටන් ආරම්භ කරන්න. හොඳයි. තෙරුවන් සරණයි.